ශ්‍රීගාමි මහත්මියට කතා කරන්න පුළුවන්ද? ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඇහෙනවා. ආ සමා වෙන ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා මේ මොකක්ද ඔබතුමියගේ ප්‍රශ්නේ? ආපහු එපැත්ත මියුට් වුණා. ආපහු ඔව්. ස්වාමීන් වහන්සේ මම භාවනාව සම්බන්ධව කරුණාවක් දැනගන්න භාවනාව විදර්ශනා භාවනාව කරක්ති ස්වාමීන් වහන්ස දැන් අපි තමන් දැනගත්ත ධර්ම කාරණා ඒ ඒ කාරණා මානසිකාර කිරීම ඒ කියන්නේ මම ඒක සිහි කිරීම කල්පනා කිරීම කරන්නේ නැතුව ස්වාමීන් වහන්සේ මනසට එන අරමුණ නුවණින් මෙනෙහි කරනවා යාපු අරමුණ අඳුන ගන්නවා කුමන අරමුණක්ද ඊළඟට ඒ අරමුණ ආවේ කොහොමද කියලා ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාර්ය කිරීම ලේසි ස්වාමීන් වහන්සේ එතන විදර්ශනා කරනවා කියන්නේ නැතුව අර මේ මානසිකාරය කියන එක දෙආකාරයි. අයෝනිසෝ මානසිකාරය සහ යෝනිසෝ මානසිකාරය. ඉතින් අපි අයෝනිසෝ මානසිකාරය කියන්නේ අසතියෙන් අසම්පජඤ්ඤයෙන් හැඟීම් බරව හිතන එකයි. ඒ වෙනුවට අපි සතියෙන් සම්පජඤ්ඤයෙන් ඒ පිළිබඳව සිතන. ඒතර සතිය කියලා කිව්වේ අරමුණු භුක්ති නොවිඳ ඒක සිහි කරන්න පුළුවන් ගතිය සම්පජඤ්ඤය කියලා කිව්වේ නුවණ අවදි වෙන විදිහ. නුවණ අවදි වෙන්නේ කොහොමද? හේතුඵල වශයෙන්, ත්‍රිලක්ෂණ වශයෙන්, අනන්‍ය ලක්ෂණ වශයෙන්, චතුරාර්ය සත්‍ය වශයෙන්, පරමාර්ථ ධර්ම වශයෙන්. ඔය විදිහට විමසා බැලීමයි. ඉතින් uh, සමහර සමහර ආචාර්යවරු කියනවා ඒව මොකක්වත් මානසිකාර කරන්න එපා. මානසිකාර නොකල යුත්තේ අයෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරය කරන්නේ නැතුව අපිට විදර්ශනාවක් වඩන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්ස. යෝනිසෝ මනසිකාරයෙන් ඒ අරමුණ විදර්ශනා කරනකොට ඒ අරමුණ අර එන තමන්ගේ සිතට එන අරමුණ විදර්ශනා කරනකොට යම්කිසි අවස්ථාවක ස්වාමීන් වහන්ස එතනත් යම් සමතයක් වැඩිවීමක් වගේ දැනෙනවා ස්වාමීන් සමත තත්ත්වයක් විදර්ශනා කරනකොට සමතයක් කියන එක වැඩෙන්න ඒකට හේතුව තමයි බොහෝ දෙනා දැනට විදර්ශනා කියලා හිතාගෙන කරන්නේ සමතය. ඒකට හේතුව තමයි විදර්ශනා කියන වචනේ එතනට කිව්වට හරියන්නේ අනිත්‍ය මෙනෙහි කරනවා කියන එක විදර්ශනාවක් නමුත් බොහෝ දෙනාද අනිත්‍ය මෙනෙහි කරන්නේ සමතයක් හැටියට. ඒ කොහොමද? අනිත්‍ය විදර්ශනාවක් හැටියට දකිනවා කියලා කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන නාම රූප ඇති වෙන නාම රූප ධර්මවල අනිත්‍යතා ලක්ෂණය දකින්නට වෑයම් කිරීම. අපි හිතමු සුඛ වේදනාවක් ඇති වෙලා නැති වෙනවා දුක්ඛ වේදනාවක් ඇති වෙලා නැති වෙනවා නලීන ගතියක් ඇති වෙලා නැති වෙනවා ප්‍රීතියක් ඇති වෙලා නැති වෙනවා අන්නේ ඇති වෙලා නැති වෙන ලක්ෂණය මේක තමයි අනිත්‍ය කියලා දැක ගන්නට වටහා ගන්නටයි උත්සාහ කරන්නේ. නමුත් අපි ගොඩක් දෙනා කරන්නේ කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, දත් අනිත්‍යයි කියලා අනිත්‍ය සංඥාව වඩනවා. එතකොට ඒක සමතයක්. ස්වාමීන් වහන්සේ දැන් මම එහෙම වඩන් නැහැ. එහෙම අනිත්‍යයි කියලා එහෙම කේස් අනිත්‍යයි ලොම් අනිත්‍යයි කියලා එහෙම වඩන්නේ වඩන් නැහැ ස්වාමීන් වහන්සේ. මම කරන්නේ මේ ඒ මගේ හිතට එන අරමුණ ඒ මගේ අරමුණක් එනවා. ඒක නැති වෙලා යනවා. මොකද්ද ආපහු තව අරමුණක් එනවා. ඒ අරමුණ පිළිබඳව මම සිහියෙන් කල්පනා කරනවා. ඒ ආපු අරමුණ කෙරේ. එතකොට මම එතන සිහියෙන් කල්පනා කරනකොට මේක සමතයක් කියලා දැනෙන්නේ ඇයි? ඒක තමයි ස්වාමීන් වහන්සේ. එහෙම මට ඒක අනිත්‍ය දැනෙනවා. මේ මාගේ හිත කොහොමද මේ වෙලාවේ වැඩ කරන්නේ කියන එක මට දැනෙනවා. එතකොට එහෙම එහෙම විදර්ශ එහෙම කරනකොට ස්වාමීන් වහන්සේ අර අරමුණු වල යම් එන්නේ නැතුව සංසිඳෙන නිකන් සමාධි තත්ත්වයක් මට දැනෙන්න ගත්තා කීප විටක් මට ඒකයි ප්‍රශ්නයක් වෙලා තිබ්බේ ස්වාමීන් වහන්සේ. එහෙම වෙන්නෙම අපේ මනස එහෙමනම් උදාසීන වෙලා තියෙනවා. එතකොට සමහරලාට සමාධිය වගේ සමතේ වගේ දැනෙන්න පුළුවන් තීන නිද්දේ සූක්ෂම අවස්ථා. ඒ කියන්නේ දැන් අර අරමුණ ප්‍රකට වෙන්නේ. දැන් අර අපේ ආස්වාස ප්‍රස්වාස සංසිඳිලා අන්නේ සංසිඳිලා. ඇත්තටම ආස්වාස ප්‍රස්වාස නැති වෙන එක නෙවෙයි. ඒක සියුම් වෙනකොට ඒක ග්‍රහණය වෙන්නේ. අන්න ඒ වගේ අපට අර රළු රළු අරමුණු දැනුණා වුණාට අරමුණු සියුම් වෙනකොට මනෝභාවයන් සියුම් වෙනකොට ඒක ග්‍රහණය කරන්න නැතුව නිකන් එහෙමම ඉන්න තැනකට මොකුත් අරමුණක් නැහැ වගේ තැනකට යන්න ඒක චිත්ත ඒකාග්‍රතාවයක් නම් අපට පැහැදිලි නිවැරදි අරමුණක තමයි සිත පිහිටන්න. එහෙම නැතුව ඒක වෙනවා නම් ඒක තීන මිද්දේ තසූක්ෂම අවස්ථාවක් විය හැකියි. ඒ වෙලාවට ඒ වගේ අවස්ථාවකදී ස්වාමීන් වහන්සේ අපි කොහොමද සතිය අවදි කරගන්න ඕන සතියයි සම්පජඤ්ඤය. එතකොට එහෙම එහෙම සතිය අවදි කරගන්න නම් සතිය කියන්නේ මොකද්ද? අවදි කරන්නේ කොහොමද? අවදි කරන්න මනස හසුරවන්නේ කොහොමද? අන්න ඒවා තමයි අපි පුහුණු කරන්නේ. එහෙම දවස් දවස් හිත හිත කල්පනා කර කර ඒවා මතු කරන්නේ. කොහොම කොහොම මනස හැසිරෙව්වොත් සතිය අවදි වෙන්නේ. ඉතින් එහෙම අවදි කරන්න සතියේ ගති ලක්ෂණ අපි ඉස්සෙල්ලා තේරුම් ගන්න. තේරුම්ගෙන තියෙන්න. ඒකයි අර අනන්‍ය ලක්ෂණ අනන්‍ය ලක්ෂණ වටහා ගැනීමේ තියෙන වැදගත්කම ඒකයි. අනන්‍ය ලක්ෂණ හඳුනන්නේ නැතිනම් අපි මෙන්න මේ කුසලයයි මේ ගුණයයි වඩන්නේ කියලා අපි කිව්වට ඒ ගුණය එතන තියද නැද්ද කියලා අපිට හොයාගන්න බෑ. ඇයි ඒ අනන්‍ය ලක්ෂණ හඳුනන්නේ නැහැ. පැහැදිලි ස්වාමීන් වහන්සේ, සර්වන් සරණයි. බොහොමත්ම පිං.